දැන් මරණානුස්සතිය වඩන්න කියන්නේ බුදුන් වහන්සේ ඉහළට ගත්ත හුස්ම පහළට යන්න කලින් ඒ මරණය සිහි කරන එකයි මරණානුස්සතිය වඩනවා කියන්නේ. ඒ කියන්නේ ඉහළට ගත්ත හුස්ම පහළට යන්න කලින් මරණානුස්සතිය වඩනවා කියන්නේ ෂණික මරණය දකිනවා. ක්ෂණික මරණය කියන්නේ මේ එන මේ මොහොතේම සිත ඇති වෙනව නැති වෙනව දකිනවා. එයයි බුදුන් වහන්සේ දේශනා කරන මරණානුස්සතිය. මේ ඉපදුණු දවසේ ඉඳලා මැරෙනකම්ම තියෙන හිතක් කොහෙද තියෙන්නේ? දැන් අපි යමු ඔබ පොඩි කාලේ අවුරුදු 5ේදී ඔබ බොනික් එක්නේ හෙව්වේ. එතකොට ඔබ අවුරුදු 10ේදී ඔය පහේ ශිෂ්‍යත්වනේ ඔය ළමයි කරන්නේ පහේ ශිෂ්‍යත්වය කියන්නේ. එතකොට අවුරුදු 15 වෙනකොට ඕ ලෙවල් ගන්න. ඊට පස්සේ අවුරුදු 20 වෙනකොට ගේ ගෑනු ළමයි පිරිළමයි ගැන හිතනවා. ඊට පස්සේ අවුරුදු 30 40 වෙනකොට කසාද වෙලා දරුවෝ ගැන හිතනවා, ගෙවල් ගැන හිතනවා, වාහන ගැන හිතනවා. ඊට පස්සේ ආයි අවුරුදු 50 60 වෙනකොට මුළුබුරෝ ගැන හිතනවා. ඊට පස්සේ ආයි ඊට පස්සේ හිතනවා දිව්‍ය ලෝකයක් ගැන මැරෙන ලඟ වෙනකොට. එතන එතන මේ සිත ඇති වෙනව නැති වෙනව. දැන් අවුරුදු පහේ බෝනික්ක ගැන ඔබ හිතපු සිත තාමත් තියෙනවා නම් අදත් ඔබ හිතන්නේ බෝනික්ක ගැන වෙන්න එපා. අද රස්සාවක් ගැන හිතනවා, වැඩ කරන හැටි ගැන හිතනවා. මේ ඔබ හිතන්නේ බෝනික්කෙක් ගැන නෙමෙයි. ඒ හිත එතන මැරිලානේ. ඒ රූපෙත් එතන මැරිලානේ. දැන් එතකොට එතන එතන මේ සිත මැරෙනවා. අද ඔබ මේ මේ කතා කරන මොහොතේ තියෙන හිතද හෙට තියෙන්නේ. ඔව්. සමහරට උදේ hina වෙමින් එක්කන හවස අඬනවා. සමහරට අවස අඩපු එක්කන හෙට උදේ hina වෙනවා. ඇයි ඒ? එතන ඒ සිත ඉවරයි. මේ සිත පවතින්නේ නැහැ. පවතින සිතකුත් නැහැ. ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙන නැති වෙන මේ ක්ෂණික සිතක මේ ඇති වෙන නැති වෙන එක දැකීමයි මේ ඇත්තටම පුබ්බේ නිවාසා පුබ්බේ නිවාසානුසති ඥානය කියන්නේ මේ පහළ වෙන සිත් පරම්පරාව දකින එක. චතුප්පහත ඥානය කියන්නේ මේ ක්ෂණික සිත ඇති වෙන නැති වෙන එක දකින එක. දැන් පුබ්බේ නිවාසානුසති ඥානයට අපි ගියොත් එහෙම තවත් ටිකක් එහාට මේක තව පේනවා. හොඳට. ඒ කොහොමද? දැන් ඔබ මේ මොහොතේ කතා කරනවානේ. දැන් කෝල් එකෙන් කතා කරනවානේ. ඔබතුමිය හෙටත් ඇවිල්ලා කතා කරනවා කියලා හිතන්න. දැන් මේ මොහොතේ ඔබතුමිය කතා කරන එක දැන් අපි මෙහෙම ගමු. දැන් ඔබතුමිය ගත්තොත් අතීතය ගැන හිතුවත් මේ මොහොතේනේ හිතන්නේ. අනාගතය ගැන හිතුවත් මේ මොහොතේනේ හිතන්නේ. එතකොට මේ මොහොත විතරයිනේ තියෙන්නේ. එතකොට මේ මොහොතේ මේ හට ගන්න හිත අතීත සංඥාවක්. දැන් ඔබ මේක කිව්වොත් මේක කියන්නේ මොන්ඩිසෝරේ ඒ කාලේ කියපු શબ્දයක් මතක එන්නේ ඔය කියන්නේ. ඔය රූපේ ගැටගැහිච්ච නිසානේ ඔය කියන්නේ. ඒතර පෙර සංඥාවක් නෙමේ දැන් නව සංඥාවක් වෙලා තියෙන්නේ. ඒකනේ පෙර සංඥා නව සංඥා කියලා කියන්නේ. අපි හැමතිස්සෙම ඉන්නේ අතීත සංඥාවක් එක්ක. අපිට වර්තමානයක් හමු වෙලා නැහැ. අපිට අතීතය ගැන සිහි කරත් මේ මොහොතේමයි අනාගතය ගැන සිහි කරත් මේ මොහොතේමයි මේ මොහොතෙත් ඇත්තක් නෙමෙයි තියෙන්නේ. තුන් කාලෙම බොරුවක් වෙනවා. අතීතං නාත්ව ගම්මෙය්‍ය නප්පටික්කං කිය අනාගතං පච්චුප්පන්නං ච ඒ ධම්ම තත්ත්‍ර අත්‍ර විපස්සති කිව්වේ ඒකයි. සත්‍ය සත්‍ය විපස්සතිය එතන එතන දකින්න. අතීත සිතත් ගිහිල්ලා ඉවරයි. අනාගත සිත තාම ඇවිල්ලා නැහැ. හැබැයි පත්‍ය උප්පන්න පත්‍ය උප්පන්න මේ දැන් හටගෙන නිරුද්ධන සිතත් ඇත්තක් නෙමෙයි. එතන එතන සත්‍ය සත්‍ය විපස්සති දකින්න කියනවා. මේ ධර්මයේ ඇත්ත නෙමෙයිද? මේ ධර්මයේ ඇත්ත නෙමෙයිද? ඒකනේ. දැන් තුන් කාලෙම බොරුවක් නම් අකාලික ධර්මයක් නෙමෙයිද මේ? මේක අකාලිකයි ඒයිපස්සිකයි ඕපනයිකයි කිව්වේ ඒකයි. ඉතින් මේ ධර්මය අපි අවබෝධ කරගන්න නම් අපි මේ සත්‍ය දැනගත යුතුමයි. දැන් බලන්න මේ ඊටත් වැඩිය මේකේ තියෙන තවත් ගැඹුරට බලන්න ඔබටම වැටහෙනවා. බලන්න දැන් මේ දක්වා හටගත් හටගත්ත සෑම සිතක්ම දැන් අනාගතේ හටගන්න සිතුත් නැති වෙලා. දැන් මේ මොහොතේ ඔබතුමිය කතා කරන මේ මොහොතේ හෙටත් ඔබතුමිය ආවත් කතා කරන්නේ මේ මොහොතේ විතරයි. එහෙම නේද? දැන් ඔබතුමිය හෙටත් මේ මොහොතේ අපි තුමු කෝල් එකක් ගන්නවා කියලා ඒත් ඒ මොහොතේ ඒ මොහොතේ කෝල් එකේදී ඔබ සිහියෙන් ඉන්නේ. මොහොත විතරයිනේ දැන් ඒ මොහොතේ ඔබ කෝල් එක ගන්න එක විතරයිනේ කරන්නේ වෙන දෙයක් කරන්නේ නැහැ. ඒ සිතනේ තියෙන්නේ. එහෙනම් ලබන අවුරුද්ද ගත්තත් ඔය ඔය කෝල් එක ගන්න සිත එතනමනේ. එතකොට මේ මොහොත විතරයි නේද හැම මොහොතෙම තියෙන්නේ. හොඳට බලන්න. මේ මොහොතට අවදිය කියන්නේ මෙන්න මෙතනයි. අර සිතුවිලි අර හටගත්ත හැම සිතක්ම ඒ හැම හැම සිතක්ම අපි බලන්න ඒ සිත සත්‍යයක්ද? ඒ අතීත සංඥා නව සංඥා වෙන එක සත්‍යයක්ද? ඒ shabdය තුල ඒ හැඩතල තුල කෙනෙක් හිටියද? එතන සබහදාමක් නෙමෙයිද තිබ්බේ. මෙතන අවිඥානික ආත්මීය කතාවක් තියෙනවද? හොඳට බලන්න. මෙතන ආත්මීය කතාවක් තියෙනවා. දැන් හොඳට බලන්න ඔබ පොත අර උපමාවක ඔබට දැන් මේ පැත්ත බලනකොට දැන් පේන පොත. මේ පැත්ත බලනකොට ජනේලෙ පේනවා. ජනේලෙ බලන හිත පොත බලන හිතට අයිති නෑ. හරිනේ? පොත දකින හිතට ජනේලෙ දකින හිත අයිති නෑ. මේ හිත නැති වෙලා මේ හිත උපදිනවා. අපි තුමු ඊට පස්සේ සද්දයක් ඇහෙනවා. කපුටාගේ සද්දේ. ඒ කපුටාගේ සද්දේ කියන ඒ ඒ සෝත විඥාන සිත, ඒ සද්ද සිත මේ වර්ණ සිතට අයිති නෑ. එතන එතන නැති වෙනවා. අවුත්වා සම්බූතං උත්තහනම් භවිෂ්‍යති කිව්වේ ඒකයි. පෙර නොතිබීම මේ සිත හටගෙන ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා කියන්නේ එක මොහොතේ එක සිතයි තියෙන්නේ. වැටහෙනවද? මේ මොහොතේ මේ මොහොතේ සිත විතරයි ඒ සිතත් මේ මොහොතට අයිති නෑ. මේ සිතත් සත්‍යයක් නෙමෙයි. මේ සිතත් සත්‍යයක් නෙමෙයි කියන තැන ඔබට බලන්න හොඳට මෙනෙහි කළා ඔබට වැටහෙනවා මේ මොහොතේ මේ පොත කියන මේ සිත මේ සිත සත්‍ය වුණොතින් ඔබට දුක හට ගන්නවා. මේ මොහොතේ ඇහෙනවනේ මේ මොහොතේ පොත කියන සිත ඇත්ත වුණොතින් ඒ පොත කැඩුනොත් හරි ඒ පොතට එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. එක්ක මේක බුද්ධ ආගමේ පොතක් මේක මට වටිනවා. එක්ක මේක වැඩක් නෑ පරණ පොතක්. මොනවා හරි මේ පොත ගැන මඤ්ඤණා කරනවා ප්‍රපංච ගොඩනගනවා. හැබැයි පොත පොත පොත දැන් එහෙම එළියේ හම්බුනේ නැත්නම් පොත කියන්නේ හිතේ තියෙන සංකාරයක් නේ. පොත හම්බ වෙන්නේ නැහනේ පොතෙන් මිදෙනවනේ. ඕ බාහිර එතකොට හතර මහා භූත පඨවි ආපෝ තේජෝ වායෝ කිව්වේ බාහිර එහෙම දෙයක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඔබ හොඳට බලන්න මේ කොස් ගහ අපිට පේනවනේ කොස් ගහ වගේ. නමුත් ඒක ගිනි තියලා දැම්මොත් කෑලි කෑලි කපලා හරි දුමක් වගේ නැති වෙලා යනවනේ. දැන් බලන්න මේ එතකොට කොස් ගහකෝ කොස් ගහක් කියලා දෙයක් නැහැ ඒක ගිනි ගත්තට පස්සේ වායුවක් වගේ නැති වෙනවනම්. ඔබ බලන්න දැන් මේ පෘථුවියේම සූර්යාගේ රශ්මිය හත් ගුණයක් වගේ වැඩි වෙලා පෘථුවිය සූර්යයා ගිලි ගන්නවනේ. පෘථුවිය පෘථුවිය විනාශය පෙන්නනවනේ ඔය ඔය ඔය තාරකා විශේෂඥ විශේෂයෙන්ම අයිසන්බර්ග් වගේ විද්‍යාඥයන්ගේ පොඩ්ඩක් බැලුවම පේනවනේ මේ පෘථිවි විනාශ වෙන හැටි. ඒතකොට පෘථිවියම අළු වෙලා සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවනම් දැන් පෘථිවියකෝ. දැන් කොස් ගස්කෝ. දැන් මේ අපි දකින්නේ වකෝ. මෙතන ඒ මායාවක් පේන්නේ නැද්ද? දැන් මේ අයිස් කැටේ ගමු. මේ හොඳම උපමාව. අයිස් කැටේ ගමු. ඒ කියන්නේ අපිට පේන දෙයක්. අයිස් කැටේ රත් කරාම වතුර වෙනවා. තව ටිකක් රත් කරාම වායුවක් වෙලා නැති වෙලා යනවා. කොහෙන් දැන් අයිස් කැටේ? ඒකයි මේ පටවි අයිස් කැටේ. ඒක තේජෝ ධාතු කියන්නේ රත් වෙනවා. එහෙම වුණොත් ඒක ද්‍රවයක් වෙනවා. ඒක ඒ ද්‍රවයේ තව ටිකක් රත් වුණොත් වාෂ්ප වෙනවා. මෙතන අංශු ටිකක් නම් වාෂ්පය කියන්නේ අංශු ටික සීතල වෙලා ඝන වෙලා නැවතත් වතුර වෙලා නැවතත් අයිස් කැටය හැදෙනවා. හරිනේ. දැන් මුළු විශ්වයේම තියෙන එකම ශක්ති ස්වභාවයක් නම් අංශු ස්වභාවයක් නම් මේක ඝන වෙලා නෙමෙයිද පදාර්ථ ඇදිලා තියෙන්නේ. දැන් මේ සිතක් තියෙන ශක්තියක් නම් ওই විශ්වයේම තියෙන ස්වභාවය නේද? එහෙනම් මේ තියෙන්නේ මායාවක් නෙමෙයිද? මායාවක්. දැන් මේක අවබෝධ කරන එකයි ලෝකෙන් මිදෙන එකයි බලන්න එක නේද? සත්‍ය අවබෝධ කරනවා කියන එකයි විනය්‍ය ලෝකේ ලෝකේ බොරුවක් කියප එකයි බුදුන් වහන්සේ වැරදිද? බුදුන් වහන්සේට වැරදිලා නෑ නේද? විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං කායේ කායානුපස්සී විහෙරති විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං වේදනා වේදනානුපස්සී විහෙරති විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං චිත්තේ චිත්තානුපස්සී විහෙරති විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කිව්වේ ඒකයි සතර සතිපට්ඨානෙ ඔබ භාවනා කරන්න හරි ඔබ ගන්නේ සතර සතිපට්ඨානය ඒකේ ලෝකේ ඇත්ත කියලා දකින්න බෑ අපි ලෝකේ ඇත්තක් නොවන බව දකින්නයි ওই සේරම භාවනා කරන්නේ ඔය මොකක් ඔය ඔය ප්‍රතිපදාව බුදුන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේක දකින්නයි. දැන් වැටෙනවද? දැන් අපි මොකද්ද මේ කරන්නේ අපි නිවන් දකින්නවා කියලා. කවුද දැන් නිවන් දකින්නේ? මේක දන්නේ නැතුව කොහොමද නිවන් දකින්නේ? මේ සිතෙන් මිදෙන්න මේ සිතෙන් මිදෙනකොට ඔබතුමියට තියෙනවද මරණ බයක්? මැරෙන්න කෙනෙක් ඉන්නවද? පවතින සිතක් තියෙනවද? මැරෙන්න හිතනම් ඒක හැම මොහොතෙම නැති වෙනවනම් මරණය බොරුවක් වෙනවද? මේ බුද්ධ දර්ශනයෙන් පිට අපිට පුළුවන් මේ මේ අපි මොනවද මේ කරන්නේ? අපි ඉස්සෙල්ලා ඒකයි කිව්වේ මේ බුද්ධ දර්ශනයේද මේ දර්ශනය දැනගන්න කියලා. ඒක බුදුන් වහන්සේම හොඳට පෙන්නනවා. සත්‍ය ඥානය කියන්නේ මේකට. සත්‍ය ඥානය නැත්තම් කෘත්‍ය ඥානයට එන්න බෑ කාටවත්. බුදුන් වහන්සේ පණවන්නේ බුදුන් වහන්සේ එපා කියපු දේවල් මේ කරන්නේ. බුදුන් වහන්සේ සත්‍ය ඥාණයට එන්නේ. බුදුන් වහන්සේ බුද්ධ දර්ශනේ මුළු සමාජයේම බුද්ධ දර්ශනේ ගිලිහිලා. අද මොකද්ද වෙලා තියෙන්නේ? අද මැටි රූපයට ගැට ගහලා බුද්ධ කියලා. නමුත් බුද්ධ කියන්නේ මේ සිතුවිලි බොරුවක් වෙන. ඔබ දැන් පොත පොත දැන් පොත් දැන් මේ සිතට එන සිතුවිලි අපි ගමු. සිතට අපි ගමු. හොඳට ඔන්න හොඳට ඥාණයෙන් ඔබ ඔබ අවදි වන්න. ඔබේ මේ සසර කතාවක් විසඳෙන්නේ. මේකේ ලොකු කතාවක් තියෙනවා ඇතුලේ. දැන් ගැඹුරුම තැනක් මේ පෙන්වන්නේ. ඔබ හොඳින් බලන්න මේ මොහොතේ එන සිත දිහා හොඳින් බලන්න. එතකොට ඔබට දැන් මේ පොත නම් උපමාවක් ගත්තොත් මේ සිත පොත බාහිරේ හම්බ වෙන්නේ නැහනේ. දැන් දැන් සිතේ පොතක් කියලා දෙයක් තියෙනවද? ඝන දෙයක් තියෙනවද සිතේ? සිතෙත් පොතක් නැහැ. බාහිරත් පොතක් හමුවන්නේ නැහැ. අන්න අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක. අන්තෝ ජටා බහි ජටා ජටාහි ජටිතා පජා තන්තං කුච්චම ගෝතෝමි කෝයිමා විජකේ ජටා ස්වාමීනි ඇතුළතත් ගැටයක් බාහිරත් ගැටයක් මේ ප්‍රජාව ගැටෙන් ගැටෙහෙට ගහලා අවුලෙන් අවුලටපත් වෙලා ඉන්නවා ස්වාමීනි කවුද මේ ගැටේ ලියන්නේ අන්න බුදුන් වහන්සේ පිළිතුරු දෙනවා සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤන්ත භාවයන් ආතාපි නිපකෝ බික්කු කෝයිමං විජටේ ජටා මේ සීලය කියන්නේ පංච සීලය අට සීලය නෙමෙයි ඒක මහා මායා දේවියත් රැකා. ඒකට බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. බුදුන් වහන්සේ පෙන්නන සීලය තමයි මේ මෙන්න මේ උපාදානයේ මිදෙන සීලය. ඒ කියන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තොත් තමයි අපි බාහිර මේ අපි හිතන දේ ගැට ගැහුවොත් තමයි උපාදාන වෙනවා කියන්නේ. සංඛාර අපි හිතන සංඛාරේ බාහිරට ගැට ගැහුවොත්. එහෙනව නේද? ඒකටයි උපාදාන කරගන්නවා කියන්නේ. අපි මේ සේර උපාදාය රූපයක් ඇසුරු කරන්නේ. ඒ උපාදාන කරගත්ත දෙයක්. මේසේ පුටුව ඇඳ සේරම උපාදාන. උපාදාය රූපයක්. නමුත් අපිට එහෙම දෙයක් හම් වෙන්නේ නැහැ කියන්නේ අපි ඒ සිත එනකොටම දකින්න ඇත්ත උපාදානෙන් මිදෙනවා. අන්න උපාදානෙන් මිදෙන තැනයි ආර්යකාන්ත සීලේ තියෙන්නේ. උපාදානෙන් මිදෙනවා කියන්නේ පොතෙන් මිදෙනවා. පොත හම් වෙන්නේ නැහැ. පොත හම් වෙන්නේ නැහැ කියන්නේ භවයෙන් මිදෙනවා. භව නිරෝධෝ නිබ්බානෝ. භවය කියන්නේ මේ අපි දකින හැමදේම මේසේ පුටු ඇඳන් ගහ කොළ දුව පුතා මේ ගෙවල් දොරවල් හැමදේම භවේ. අපි හදාගත්ත අර සිතුවිල්ල සංකාරය. ඒ සංකාරය කොහෙවත් නැහැ. ලෝකේ මිදිලා ලෝකේ මිදුරු තැන භවයෙන් මිදෙනවා. භව නිරෝධෝ නිබ්බානෝ මේවා හැදුනේ අසකන දිවනාසය කියන ආයතන මාගි. අන්න ආයතන නිරෝධේ ලෝකේ නිරෝධයත් එක්කමයි. අන්න මේ පොත හැදුනොත් පොත තිබ්බොත් ඒකට ඇලෙනවා ගැටෙනවා කියන්නේ ඒ තණ්හා උපදිනවා. තන්නක්කයෝ නිබ්බානෝ කියන තැනට එනවා පොතක් හම්බුන්නේ නැත්තම්. ඔක්කොම තියෙන්නේ එකම තැනකින් වෙන්නේ. එකම සම්දිස්ථානයෙන් තමයි ආර්ය භූමියට එන්නේ. ආර්ය භූමියට එන්නේ පොත හම්බ වෙන්නේ නැහැ කියන්නේ භව නිරෝධය කියන්නේ දෙයක් නැහැ කියන්නේ විනය්‍ය ලෝකය කියන්නේ අධ්‍යත බහිද්දා කියන අන්තවලින් මිදුණයි කියන්නේ අන්න අන්තවලින් මිදුණු තැනයි ඇත නැත කියන අන්තවලින් මිදුණු තැන පොත පොත තියනවා කිව්වත් වැරදි, පොත නැහැ කිව්වත් වැරදි. අන්න එතනයි මජ්ජේ ඥානං කියන්නේ. අන්න එතනයි සම්මා දිට්ඨියට එන තැන. අන්න එතනයි ආර්ය අෂ්ටාංග මාර්ගේ පටන් ගන්න තැන. අන්න එතනයි ආර්ය භූමිය ස්පර්ශ වෙන තැන. එතනයි සම්මා දිට්ඨිය. එතකම් මිත්‍යා දෘෂ්ටිකයි හැමෝම. එතකම් මිත්‍යා දෘෂ්ටිකයි හැමෝම. මේ සත්‍ය දකින්න කෙනා සම්මා දිට්ඨිය කිසිදා නැවත දුකට වැටෙන්නේ නැහැ. මරණයක් හමුවන්නේ නැහැ. දුක් විඳින හේතුවක් නැහැ. උපදින්න ලෝකයක් නැහැ. භව නිරෝධයේ තියෙන තර නැවත උප්පත්තියක් නැහැ අනාගාමී. අනාගාමී ඵලයට එනවා. ලෝකේ දෙයක් නැති බව දැකීමයි සෝතාපන්න කියන්නේ සත්කාය දෘෂ්ටි කියන්නේ තියෙනවා ගොඩම කියලා ගත්ත එකයි. සත් කියන්නේ තියෙනවා කාය කියන්නේ ගොඩ. සත්කාය දෘෂ්ටි කියන්නේ එක දෘෂ්ටියක් ඒකේ මිදුණු තැනයි සෝවා සෝතාපන්න වෙන්නේ. ලෝකයෙන් මිදෙන තැනයි සෝතාපන්න වෙන්නේ. අනාගාමි භූමිය සිතෙන් මිදෙන තැනයි එන්නේ. අන්න අන්ත දෙකෙන් මිදුණු තැන පච්චේ පරිග්ගා ඥානෙ තියෙන තැනයි. මේ සියල්ලෙන් මිදෙන තැනයි ආර්ය භූමිය. කෙනෙක් පුජ්‍යලයක් නැහැ. අන්න එතන ශුන්්‍යතාවයට අවදි වෙනවා. නිමිත්තක් නැහැ. පොත කියලා නිමිත්තෙන් මිදලා අනිමිත්තයි. ඒ සමාධිය අනිමිත්ත සමාධියයි. එතන උපදින ශුන්්‍යතාවේ අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත චේතෝ විමුක්තියයි චිත්ත විමුක්තියයි. අන්නේ චිත්ත විමුක්තිය තියෙන තැනයි නිවන තියෙන්නේ. දැන් වැටහෙනවද? දැන් මෙන්න මේ චිත්ත විමුක්තිය තියෙන තැන නිවන තියෙන තැන ශුන්‍යතාවයේ තියෙන තැන සිතුවිලි වලින් මිදුණු තැනයි බුද්ධ බුද්ධ ස්වභාවයට අවදි වෙනවා කියන්නේ. එතනට කියන නමක් නැහැ. සිතුවිලි වලින් මිදුණු ඒ ස්වභාවයයි බුද්ධ ස්වභාවය. යමෙක් දුකට වැටෙන්නේ මෙන්න මේ සංකාරයේ සිතුවිල්ල නිසායි. සංකාරය කියන්නේ සිතුවිලි. ඒ සිතුවිල්ල නිසායි දුකට වැටෙන්නේ. යමෙක් දුකට වැටෙනවා නම් ඒකට තියෙන මොකද්ද? එයා අසරණයි. එයා අසරණකම මේ සත්‍ය නොදන්න කමයි. එහෙනම් ඒකට තියෙන මොකද්ද සරණේ? නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මේ සත්‍ය දැකීම තුළ අර ශුන්්‍යතාවය තුළ බුද්ධ ස්වභාවය දැකීමයි සරණ තියෙන්නේ. අන්න බුද්ධං සරණං ගච්ඡාමි. මේ ධර්මතාවයේ ඇති වෙන නැති වෙන මෙන්න මේ සත්‍ය දැකලා මිදෙන ධර්මතාවයේ දැකීමයි දෙයක් නැති බව දැකීමයි ඒ ධර්මතාවයේ දැකීමයි ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. ඒ එන සිත දැකීමයි සිතෙන් මිදීමයි සංඝං සරණං ගච්ඡාමි එන එන සිත දැකලා මිදෙන එකයි සංඝ කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ යන්න පුළුවන් වෙන්නේ ආර්යයන් වහන්සේට පමණයි. සෝතාපන්න ආර්ය භූමියේ සෝතාපන්න ආර්යයන් වහන්සේට පමණයි තෙරුවන් සරණ යයි කියන්නේ. පු탁ජන භූමියේ මිත්‍යා දෘෂ්ටික භූමියේ තෙරුවන් සරණ කිසිවෙකුට හිමි නෑ. ඒක නිසා තමයි ඒ සම්මුතිය තුල මැටි පිල්මෙට අද ගැට ගහලා තිනවා අපේ සමාජයේ සංස්කෘතිය තුල බුද්ධ කියලා. කෙනෙක් කියලා ගැට ගහලා. රූපයකට ගැට ගහලා. අද ගැට ගහලා තිනවා පොතට ධර්මයේ කියලා. ධම්ම කියලා. අද සංඝයාට ගැට ගහලා තිනවා රූප තුනකට ගැට ගහලා තිනවා තෙරුවන්. රූපයක් තියෙන තැන තෙරුවන් නැහැ. බුදුන් වහන්සේ සංඝයාලගෙන් සංඝයාගෙන් අහනවා රූපං නිච්චතෝ අනිච්චතෝ සංඝයා වහන්සේලා උත්තර දෙනවා. අනිච්ඡම් බන්තේ සෑම ත්‍රිපිටකයේ සෑම සෑම සූත්‍රයකම උත්තර හොම ගොඩාක් ඔබට දකින්න ලැබෙනවා. සංයුත නිකාය මජ්ක්‍ධිම නිකාය මේ ඔබ දකින්න මේ සූත්‍ර විශාල ප්‍රමාණයක බුදුන් වහන්සේ මේකයි හැමතැනම අහන්නේ. රූපං නිච්චතෝ අනිච්චතෝ උතනින් තමයි පටන් ගන්න. සංඝයා වහන්සේලා පිළිතුරු දෙනවා අනිච්ඡම් බන්තේ කියලා. අන්න රූපේ නිත්‍ය කරගත්ත තැන ධර්මේ නෑ. රූපේ කියන්නේ සියල්ලම රූපෙට බුදුන් වහන්සේ පෙන්නනවා. ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, වර්ණ රූප, පොට්ටබ්බ රූප. ආයතන හය මගින් හදාගත්ත රූප. රූප කියන්නේ අපි මේ දකින දෙයමයි. මේ ලෝකෙටයි. ලෝකයෙන් මිදෙන තැන රූපෙත් මිදිලා. ඒකයි මේ සත්‍ය ධර්මයේ දකින්න කෙනෙක් කිසි දවසක ඒකයි අපි කිව්වේ මේ තෙරුවන් සරණ යා හැකිවන්නේ මේ සත්‍ය දකින්න කෙනාට පමණයි. රූපේ ඇත්ත කරගත්ත තැන තෙරුවන් සරණ නැහැ. ධර්මයේ නැහැ. මිත්‍යා දෘෂ්ටිකයි. බෞද්ධයෙක් නෙමෙයි. බෞද්ධයෙක් වෙන්න පුළුවන් වන්නේ මේ භව නිරෝධය දකින කෙනා පමණයි. බෞද්ධයෙක් වන්නේ භව නිරෝධය දකිනවා නම් බෞද්ධ වෙන්නේ. එතකම් බෞද්ධ වෙන්නේ නැහැ කවුරුත්. මිත්‍යා දෘෂ්ටික භූමියේ අද උපැන සාතිකයට නම දාන අපි සංස්කෘතිය තුල බෞද්ධ කියලා අපි එහෙම කටයුතු කරනවා. ඒක සමාජයේ පැවැත්මට හොඳයි. නමුත් මේ සත්‍ය ධර්මයට එහෙම ආගමක් නැහැ. ඒක පෙන්නන්න පුළුවන්. බුදුන් වහන්සේ ධර්ම දේශනා කරේ බෞද්ධයින්ට නෙමෙයි. බෞද්ධයින්ට ධර්ම දේශනා කරන්න අවශ්‍ය නැහැ. බෞද්ධ කියන්නේ ධර්මය අවබෝධ කරගත්ත කෙනා. ධර්මය අවබෝධ කරගත්ත බෞද්ධයින්ට මොකටද බණ කියන්නේ? අද කොයිතරම් විපරිණාමයක් මේ තුල සිද්ධ වෙලා තියෙනවද කියලා මේ සත්‍ය ධර්මයේ දකිනකොට වැටහෙනවා. දැන් ඔබතුමීට මේක වැටුණා නේද? දැන් ඔබතුමිය කළ යුතු භාවනාව කුමක්ද? දැන් ඔබතුමිය තෙරුවන් සරණ යන දන්නවා. ඔබතුමිය හොඳට බලන්න ඔබතුමිය කිව්වනේ මේ මොහොතේ කෝල් එකක් ගත්තත් හෙට ඇවිල්ලා මේ මොහොතේ කෝල් එකක් ගත්තත් ලබන අවුරුද්දේ කෝල් එකක් ගත්තත් මොහොත විතරයි තියෙන්නේ කියලා. මේ මොහොතේ සිතුවිලි නෑ කියලා කිව්වනේ. බලන්න බුදු වෙන්නෙත් මේ මොහොතෙමයි. හොඳට බලන්න මේ මොහොත මේ යම් බුදු වෙන්නෙත් මේ මොහොතෙමයි බුදු වීම ඉපදීම පිරිනවම් පෑම තුනම තියෙන්නේ මොහොතෙමයි. මොහොතට අවදිය කියන්නේ ශුන්්‍යතාවයයි. ශුන්්‍යතාවයේ මොහොතට අවදි තුලයි බුද්ධ. අන්න ඉපදීම බුදු වීම පිරිනවම් පෑම තෙමගුල තියෙන්නේ මේ මොහොතට අවදිම තුලයි. මේ ධර්මයේ දකින්න කෙනයි බුද්ධ දකින්නේ. ඒකයි සෝ ධම්මං පස්සති තෝ සෝමං පස්සති කියන්නේ. අපිට ඕන දිනයක් දාලා වෙසක් දවසේ කියලා සමරන්න පුළුවන්. දැන් ඔබට සත්‍යයට අවදි වෙන්න හැකියාව තියෙනවා. ඔබ කල්යාණ මිත්‍රාගේ පණිවිඩය ලබනවා. මේ සත්‍ය දේශනා කිරීම නම් පහසු නෑ. සුකර නෑ. හැබැයි මේ සත්‍ය යමෙකුට අවබෝධ වුණොත් ඒ සත්‍ය ඥානය අවබෝධ වෙලා තියෙනවා. අන්නේ කෙනාටයි කෘත්‍ය ඥානෙ තියෙන්නේ. අන්නේ කෙනා ප්‍රතිපදාවක් තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මේ සත්‍ය දකින්න කෙනා ආර්ය භූමිය දකින්න සම්මා දිට්ඨිය කියන්නේ මේ දිට්ඨියටපත් වෙනවා. දිට්ඨිංච අනුභගබ්බ සීලවා දස්සනේන සම්පන්නෝ කාමේ සුයිනේය ගේදන් නයි ජාතු ගබ්බසෙයම් පුණ්ඩරති කිව්වේ ඒකයි. නැවත මව් කුසේක උපදින්නේ නැහැ. නහි ජාතු ගබ්බසෙයම් පුනරෙති. මේ බුද්ධ වචනේ කවියක් වගේ අද ගාතාවක් වගේ කිය කිය යනවා හැමතැනම. නමුත් ඒක හැමෝම කියන්නේ නැවත උපදින්නේ නැහැ කියලා. නැවත උපදින්නේ නැහැ කියන්න පුළුවන් මේ සත්‍ය ඥානෙ තියෙන කෙනෙකුට විතරයි. ඔබ ඔබත් කියලා ඇති ඒ ගාතාව නේ. දැන් දැන් ඔබ ගාතාව කියන්නේ සත්‍ය දැනගෙන. මේ මොහොතේ ඔබ විශාල පරිවර්තනයකට ලක් වෙනවා. එහෙම නෙමෙයිද? ඔබේ මහා සසරක මේ නිමාවනේ දකින්නේ. ඔබ දුරකථනය ගන්නකොට දැක්කද මේ වගේ සෙන සම්පත්තියක් ඔබට හිමි වෙනවා කියලා? බලන්න කල්යාණ මිත්‍රයාගේ පණිවිඩය කොයිතරම් වටිනවද? ඔබට කිසිදා මරණ බියක් ඇති වෙන්නේ නැහැ කියන්නේ මේ ෂණික මරණය දකින්නවා කියන්නේ මරණයක් නැති බව දකින්නවා කියන්නේ ඔබට කිසිදා මර බියක් එන්නේ ඔබ සියලු දුකෙන් මිදෙනවා. එහෙම නෙමෙයිද? මැරෙන කෙනෙක් ඉන්න එපැයි. මැරෙන කෙනෙක් ඉන්න එපැයි. මේ ආර්යයන් වහන්සේලා කිසිදා මරන්න බෑ. දැන් වැටහෙනවද ආර්යයන් කියන්නේ මැරිලා ඉවරයි. සිත ඇතුලේ නම් සිත නම් මැරෙන්නේ ඒක අවබෝධ කරන තැන මේ මරණ සිද්ධ වෙලා ඉවරයි. ඒ උද්‍යව්‍ය ඥානය දකිනවා කියන්නේ ඒ දික්ඨයට පත් වෙනවා කියන්නේ දික්ඨින්ච අනුභගම්ම සීලවා කිව්ව එකයි. ඒ දස්සනා කිව්වේ ඒකයි දර්ශනයටපත් වෙනවා කිව්වේ ඒකයි. දර්ශන සම්පත්තියටපත් වීම කියන්නේ විශාල දෙයක්. වැටහෙනවද? කොයිතරම් වටිනවද? කොයිතරම් වටිනවද? බලන්න කී දෙනෙක් නම් මේ බුද්ධෝත්පාද නාලිකාවේ පිළිසරණ ලබනවාද? හෙට උපදින එක දරුවෙක් හරි මේකේ පිළිසරණ ලබයි කියලා අපි කිව්වේ ඒකයි. අපිට අර කොරෝනා හැදලා නැති වෙන ගිය වෙලාවේ එතනින් මේක නැති වෙන්න තිබුණා. නමුත් අපි හිතුවා මේ මේ අපි මේ ශරීර කුඩුව පොළවට පස් වෙන කලින් අපිට යුතුයකමක් තියෙනවා කරන්න. යන්තම් හරි හිතරු වුණොත් හුස්මක් වැටුනොත් මේ ටික කරන්න ඕනේ කියලා. මේ තා කවබෝධ කරගත්තේ පරම සත්‍ය එලිකල යනවා. ඒක මේ බෞද්ධ සමාජයට වැදගත්. මේ බෞද්ධ ආසරණ වෙලා අද දෙමව්පියෝ මරනවා දරුවෝ, දරුවෝ මරනවා දෙමව්පියෝ. කෑලි කෑලි කපලා බෑග් වල දානවා. මේ මොකද්ද මේ වියරුව මේ සත්‍ය අවබෝධයක් නැති නිසා නේද? තමන්ගේ හිතනම් සේරම තමන්ගේ හිතනම් දකින්නේ කවදද එහෙම කරන්න පුළුවන්? කාටද එහෙම කරන්න පුළුවන්? කිසි කෙනෙකුට කරන්න බෑ. කිසි බෞද්ධයෙකුට මේක කරන්න බෑ. කිසි බෞද්ධයෙකුට මේ මෙවැනි අවඩ කිසි දෙයක් කරන්න බෑ. ඒක ධර්මදීපයක් වෙන්නේ මේ සත්‍ය අවබෝධ වුණොත් පමණයි. මේ බෞද්ධයින්ට වෙන පිළිසරණක් නැහැ. මේ සත්‍ය ධර්මය අවබෝධ කරනවා විනා මේ බෞද්ධ සමාජයට වෙන කිසිදු පිළිසරණක් නැහැ. මහා ව්‍යසනයක් වෙනවා එහෙම නොවුනොත්. ඒක අපිට ඒක අපිට දැස් පණ අපිට පේනවා. දැන් ඔබ කොහොමද ඔබ කරන භාවනා අපිට කියන්න බලන්න දැන් ඔබ දන්නවා. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ මහණෙනි හදපු පාරු නෑ පාරුව හදාගෙනයි ආයුත්තේ කිය. මේ දර්ශනේ දකින්න කෙනා පාරුව හදා ගන්නවා. දැන් ඔබ දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා. හැම තැනම ඔබේ සිතට එන අරමුණේ සත්‍ය දකිනවා. එහෙම නෙමෙයිද? අන්න දැන් ඔබ මේ අපේ බණ අහන්න ප්‍රතිපදාව කියන හැටි බලන්න. දැන් හිතට එන අරමුණ දකින්න හැටි අපි කියලා දෙන්නේ. එතනින් එහා ඔබ අහන්න තියෙන දේශනා ටික. සිතට එන අරමුණ සත්‍ය දැකලා මිදෙන මහා සාන්ත සෝයක් ඔබට දැනේ. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංකාර සමතෝ එයමයි සාන්ත එයමයි ප්‍රණීත සබ්බ සංකාර කියන්නේ සියලු සිතුවිලි සමතේ වෙනවා ස්වාමීනි. එහෙම නෙමෙයිද? මේ සත්‍ය දකින්න කෙනා ඒ සාන්ත සුවයටපත් වෙනවා මේ ලෝතුරු සුවයටපත් වෙනවා. මේ ලෝතුරු තුයේ සදාතනිකයි කිසිදා නැති වෙන්නේ. ඒ සත්‍ය අවබෝධය තුළ ලබන්නේ. ගස මුලින් සිඳ දැම්මා වගේ කෙලෙස් ගස ඉවරයි. එහෙම නැද්ද? ඉවරයි. නැවත ඔබ මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. නියත සම්බෝධි පරායනයි. ඔබ සුගතියකමයි සකස් වෙන්නේ. ඒක ඇතුලේ තව විශාල කතාවක් තියෙනවා. විශාල දෙයක් තියෙනවා ඔබට මේක ඇතුලේ. තව ඔබ දේශනා වලින් අහන්න ලැබෙයි. හරි සම්මාස බොහොම හ්ම්. මම හොයපු දෙයක් ඇත්ත. ඇත්තටම ඔබගේ අක්කට තියෙන නේද? කරන්න කරන්න විතරම ආවේගමට යොමු කරලා විතරම ඉතිපස් දෙවෙනි කරන්න විදිහම කරන්න කියලා දැන් ඔබ ආයිමත් ඔය සිහි සිහි කල්පනාව නැති වෙන ඒවා සිද්ධ වෙයිද එහෙමනම් ඒක ඔබේ පෞද්ගලික ගැටලුවක් නෑ සාමාන්‍යයෙන් දැන් නම් වෙන කිසිම හේතුවක් නැහැ මහා වීරියක් ඇති වෙයි මහා ශක්තියක් ඇති වෙයි ඔබ වෙනදටත් වැඩි හොඳට කටයුතු කරන්නේ එහෙමයි නේද? එහෙමයි. එහෙමයි. අනිකාමින් හසවාතර බොහොම පිං. හ්ම්. තේරුම් ගන්නයි. තේරුම් ගන්න සම්මාසෙ. තේරුම් ගන්නයි. මරණාසුතිය වඩන්න කියන්නේ බුදුන් වහන්සේ